නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්තිකෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චක්ඛාරෝ ධම්මුද්දේසා උද්ධිස්සා යමහං යක්ඛාට දිස්වාද සුත්වාද අගාරත්මා අනගාමියං පෞද්ගිකෝති සත්‍යවන්ත තේන කුමෝ පුනෝපාත්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්රාජෝත්තමයන් වහන්සේ චාරිකා ගමනකදී දේශනා කොට වදාළ ධර්මනාත්‍රුකා සතරක් විවරණය කරමින් සක්කාල මහරහතන් වහන්සේ විසින් කෝරාමේ රජකුමාර ප්‍රකාශ කළ දේශනාවකට පාඨයක් නිකේ අත්තිකෝ මහරජේ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කර්තාරෝ ධම්මුද්දේශා බුද්ධිහා මහරජේ සියල්ල ගන්නා වූ සියල්ල ගන්නා වූ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මාත්‍රුකාකල ධර්ම දේශනා සතරක් ඇත යමහං යක්වාච දිස්වාච සුක්වාච අගාරත්මා අනගාරියම් පබ්බතිතෝ ඒනේ ධර්මාත්‍රුකා සතර මම නුවණින් දැන නුවණින් දැක නුවණින් යුතු දසවණින් අසා මේ ඉතිරියෙන් මේ කයිදුයේනි ඒකයි සූත්‍ර පාඨයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තේනවා සෑම වස්තාවසානයක චාරිකා ගමනක වැඩම කරවීම. චාරිකා ගමන ක්‍රම දෙකක් තේනවා කුලිත චාරිකා සහ අකුලිත චාරිකා. කුලිත චාරිකා කියන්නේ ඉක්මන් ගමන. ඒ කියන්නේ බෝධිනියන් ජනන් විශ්වාසකහත්තේ යෝජනේ අමේනොප ගන්්වාන ගෝධේසිකං මහා මුනි මාර්ග කලා ගෝධේ කියම් කෙනෙක් සුදුසු ඉන්නවා නම් දොසොන් සිය දහස් ගාණක් ඈත හරි සැලකින් මෙතෙන්ද වැඩම කරවා ඒ ආයතන ප්‍රමාබෝධේ කරගන්න මේ වාගේ ශනික ගමන් වලට කියන්නේ කුරිත චාරික බොහෝ දෙනෙක් එකලාව වැඩි සංවලට වඩි බකා ප්‍රඥාට වැරදි දෘෂ්ටියක් ඇති වූ වෙලාවේ ඒ දෘෂ්ටිය දුරු කරනු පිණිස ඒ නිමිත්තෙන් දේශන ධර්ම දේශනාවෙන් කෝටි ගණනාවක් ධර්මයන් මඟ පරිවන් ලබන බව දැනගෙන දේශ කලාවල නිගදායේ සිට සරුවක්යන් වහන්සේ සැනකින් බඹුලෝ දැයි. ගර්ණ මේ ධර්මයන්ට ධර්ම දේශනා කරන මාර්ග ඵල නිවන් අවබෝධ කිරීම 18 කෝටියක් තරම් දක්වනවා. මේ විදිහට ස්ථිර බලම් කියනවා ඒකට පිළිතු කාරික. අසුරිත කාරිකා කියන්නේ සංගතිරිස දිර්වාරාමන ගමින් ගමක නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට කටෙන් රටට වර්ණ කාරිකාවක් කියනවා. ඒ වර්ණ ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ නව මාසික කාරිකාව, හය මාසික කාරිකාව සහ තුන් මාසික කාරිකාව. වස්සාන තුන් මාසයේ එක්තරව වැඩෙයිද පවාරණ පොරදාට පහෝදා දහස් ගණන් සංඝ පිරිස දිරවලාගෙන නව මාසික කාලිකාවක් වගේ. ඒ ගමනට යෙදුණු 900ක් මාගේ කාර්යකාරයේ රජින්දයි හරි. සමාවෙලිට වත් තුන් මාසයේ ඇතුළත මඟපර නිවන් ලබන්න සුදුසු පිටුවන්ට නොලැබී තවත් මාසයක් කල් ගන්නවා. මේ මාසයේ තුල දේශිතු මහන්සේලාට ප්‍රතිඵල ලැබෙන තුරු. ඉන් මාසයේ පොයෙන් පස්සේ චාරිකාවක වර්ණ අට මාසික චාරිකාවක්. ඒ ගමනට යෙදෙනවා දුගුම් 600ක් මානේ ගමන. තවත් සමහර විට භාවනානියෝගී භික්ෂුන් වහන්සේලාගේ අවස්ථාවක් සලකාගෙන වස්සානහාර පාඨයයි හේමන් කීකේ හාර මාසයේ ඉස්තැන්වල ගැටේගෙන ජීවාමීර්තියේ පමණක් ආගමාසික කාර්යතාවක වගේ. මාස 4යි ග්‍රාහකමානී යතුන් පෙන්සිල්ල. ඒ 900ක් යතුන් ගමන් කරන දීර්ඝ ගමනට කියන්නේ මහා මණ්ඩල කාර්යතාව. 800ක් යතුන් ගමන් කරන මධ්‍යම ගමනට කියන්නේ මධ්‍ය මණ්ඩල කාර්යතාව. යතුන් 300ක ගමන් මඟට කියන්නේ අන්තෝ මණ්ඩල කාර්යතාව. මේ කාර්යකාරයේ වැඩින්නේ විශාල දෝකානුකූල ග්‍රහණය කළා. ඒ කියන්නේ ධම්මදූතලේ විශාලයි. ඒ විශාල ධම්මදූතලේ මේ මේ දෙකේකෝල සියලු දෙනාට කරක් නුවරකෝ අධිකාර නුවරට නැතිනම් උත්ේ ගන්නදෙන්නේ. අදවාගේ ඥානවාම ගමපාසුකම් ඒ කාලේ පිටින දරින ගමින් ගමන්ට වැඩම කිරීමෙන් මේ සීල වාක්‍යයේ සිත් වෙන දරින මහා සංගමේ පිළිවරාගෙන කාර්යකාර වඩේ. ඒ අතරේ සැදනවත් බෞද්ධයෝ සියගම ගැල්වල දානවත් සම්පාදනය කරපු දුතුන් සීගාත්මානේ රැස්වෙනම අපට අවස්ථාවක් ගත්තොත් දන් දෙන්නේ කියලා. මේ විදිහට විශාල ජන සම්මුඛාතයක් මේ ශාරිකාව පිටකේ. මේ මේ ගම්වල වැඩම කරගෙන ඒ ප්‍රදේශවල ගහම් දෙතලා ඔවුන්ගේ ජන හැන්දක් දිලිදෙන්නේ ඒ වෑයට දුහොත් නටා ගඳ ගන්න කලස්සන. තිසරණ සමාදන් වෙනවා බොහෝ දෙනි. බෞද්ධයන් වාටපත් වෙනවා බොහෝ දෙනි. සමහර කෙනෙක් පරිගිරෙනවා. සමහර කෙනෙක් ධනාසා මඟඵල නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් මතු බුදුබාපතා දරුම් පුරන්න ආරම්භ වේ. නානාවිද අකුසිතීන් ඒ ගමනේ සිද්ධ වෛමුක්්‍යයන්ට ගිලන් අයට ඒ සමාගයේ නිවෙස් වලට වැඩම කරවා පුදුමාකාර සරිසුමක් උදාපත් වේ. මෙන්න මේ නිසා ලෝකාපකාරියාව සඳහා කර්මස්යන් මහන්සේ සං මහා සංඝ දුන්න පිළිවරාගෙන වඩි. මෙන්න වඩිනේක ගමනකදී කුරුණාට කුල්ල කොට්ටේ ගෙන නියම් ගමනට වැඩිය. කුරුණාට කියන්නේ අද ජීවිතයේ ප්‍රදේශයේ අපේක හඳුන්වනවා. ගම දෝතලේ යන ඉන්නකම් දැකලා ඇති අහලා ඇති මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දෙකේ මෙතෙක් මෙතනයි කියලා බොහෝ වන්දනා සංඝායකෝ පෙන්නනවා තමයි. ඒ කියන්නේ කුරුරට සමයි. කුරුරට කියන්නේ දැන් උතුරු කුරු දිවයිනේ මහා මන්දාතු මහරජතුමා සත්‍ත්‍රාගෙවි සතර මහා ජීවිතයට අහසින් ගමන් කරානේ. ඒ ඒ ජීවවාදී මිනිස්සු ඒ මහා මන්දාතු රජතුමා සමග ජම්බුද්දීපයකට ආවා. ඒ ආපිරිස් වලට සුදුසු ප්‍රදේශ දෙකල දුන්නා. උතුරු කුරු කිරියෙන් කරන්නේ මිනිස්යාට කුරුණාට නමින් ප්‍රදේශයක් දුන්නා. අපර ගෝයාණයෙන් කරන්නේ දිනකුන්ට මිනිස්යාට අපරාණට රජ කියලා කොටසක් දුන්නා. පූර්ව විදේහයෙන් කරන්නේ පිළිසෙට විදේහ වල කියලා කොටසක් දුන්නා. එනිසා ජම්බුද්දීපේම සතර මහා දීපේ නමින් ස්ථාපිත ඒ මේ කුලට කුල්ල කොට්ටිත කියන ගම්මාන බොහෝම දියුණු ජනපදයක්. මේ කුල්ල කොට්ටිත ගමේ සරුවත්මන් වහන්සේ වැඩම කළ අවස්ථාවක නැවතුම් ගායේ සිටි සෙනසුන් තිබුණා. එදා විශාල සංඝ පිටක් ගමකට කෙරෙහි සිටියා. කුල්ල කොට්ටිත නියම් ගම්වාගේ විශාල ජනතාවක් ඉහි සංඝයාගේ බණ ඇසීමට උත්සාහ වුණා. ඒ අතරේ ඒ නගරයේ ඒ ජනපදයේ සිටේ ප්‍රධාන සිටු කුමාරගේ පුත්‍රයාවන හත්පාල කුමාරයා සිටු පුත්‍රයා කරින්නේ ජනහානි මේ ගණ අවසන් වෙලතුරු සාවධානව අතාසිතනේ සිටු පුත්‍රයා ඒක නැගී ගියාට පස්සේ සතාවකයන් වහන්සේට ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මේ ධර්ම දේශනේ මුලපටන් අග දක්වා එක අකුරක්වත් අමතක වෙන්නේ නැති මම අසා ගන්නවා ස්වාමීනි මට දැකුණා මේ ලක්ෂණ එකක් අවබෝධ කරගන්න පුළුවන්. ජීවිතයේ සිටෝ තපහතේ ඉහි ජීවිතයේ තියෙනක හරියට කෙලෙස් නීවි ගැලිස්කන නීවිලි මාර්ගයක් වගේ. පැවිදුණොත් කොනෝයි. පැවිදීම කියන්නේ අධ්‍යාත්මික වශයෙන් නිදහස් කරන. එනිසා ස්වාමීන් අනුකම්පාවකට පැවිදි කරන හේතුවා කිව්ලයි. සර්වඥන් මහසී අපට සිතපතියන් කනෝලා තිබුණා දෙමව්පියන්ගෙන් අවසරයෙන් ගන්නේ පැවිදි කිරීම කිරීමක් කරන්නේ නැහැ. එනිසා අවතර දුන්න කෙටි කුමාර ඉලක්ක කාලයේ මෞඛ්‍යයෙන් කැමැත්ත ලබාගෙන ඉන්නයි. එහෙම ස්වාමීන් වහන්සේ දෙලෙකිය සුකුත්‍රියා මාගේ ත්‍යාගේ පාරදල දුන්න මෑණියනි ධානි. මම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ඇහුවා. මොනතරම් අඟ දක්වා නැති. ඒ ධර්මයේ මට ආවෝණ කරගන්න පුළුවන් මේ ජීවිතේ. හැබැයි ජීවිතයේ කෙතොත් මාට ඉන්නේ නැහැ. මේකා විකාර සිට සම්පත් මට තියෙනවා. මේ වගකීම් කරක් නැහැ. ඒකට මාගේ සීලයක් දෙන්න භාවනා කරන්න දෙන්නේ. එනිසා ඔබ දෙසට නිවන් සුව සඳහා මා පැවිදි වෙන්න ඕනේ. මට පැවිදි වෙන්න අවශ්‍යයි. දෙමෝපියන් හැඳුන් කම්දේ කියන අනේ පුතණුවනි අපට එකම වස්තුව මෙච්චරයි. වෙන ගතියක් නැහැ. අපට බොහෝ දේවල් තියෙනවා. දෙකෙන් එක මේවා පරිභෝග කරමින් දවසින් කර කර ගන්න. යම් වාග කාපු මරණය කියනවා නම් ඔකෙන් වෙන්නේ අකමැති. එහෙනම් ජීවක සිටිච්ච ඔකෙන් අත කොහොම වෙන්නේද? එනිසා කර්ම කරගෙන දෙපා. කුංකරයක්ම ඉල්ලයිද කුංකරයක්ම ප්‍රතික්ෂේප වුණා. මේ කරුණා මේ සිටියේ තුන ප්‍රකාශ ඡන්දය නිසා මුදුනේ වැල්නේ දිගා වුණා නෑනේ ධානයනේ මට කරුණෙන් වර මං නැත්තම් මගේ ජීවිතේ මෙතන අවසන් වේවා. ඉතින් ආහාරයේ දෙකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් මොනගෙයි කොතෙකුත් යන අකුවට නැගිටියේ නැහැ අහුම් කන් දුන්නේ නැහැ නොකානෝ බිල් ඇසිරෙන්නේ නැහැ කියන්නේ මේ අතරත මෙතුමාගේ හිත මිතුරන් නැතිලා මේ සිදුවේ කරුණ දුවන්නේ අනුකල්ලි මාත්‍යන් ලෙසුවා මේ මිත්‍රයෝ මවබෝධ නැහැ කියන්නේ මේ සිසු සූත්‍රය මෙතන කවුරු ඒකලොත් කොච්චර අලාභයක්ද යම් හේතුන් මේ දරුවා පෙරදුවොත් සිත් නෑරුවොත් එන්නේ අපේ මේ දෙකේ නේද. එවැනි පෙරදුන්ගෙන් පස්සේ ජීවිතුන් අතර ඉන්නවා දකින්න පුළුවන් නේද. එනිසා මේ දරුවාගේ ජීවිතය නැති වෙන ඉස්සර අවසර දෙන්න කැමතියි. ඉතින් මේ දෙමෝපිය හඳලා වැළකීලා දුවා මම දරුවා අපි අවසර දෙනවා කියන්නේ. යම් කාලයක අපි දකින්න කලින් යුතුය කියලා පොරොන්දුවක් ගන්න. මේ චිත්ත පුත්‍රයා කීප දිනක් අර ඊරාහාර විචේ දැනි ඇඟට ප්‍රාණ වර්ධනය කරන දෙන හේතුවක් විදිහට කරලා කිසිම දෝෂුරා බුදුරජාණන් වහන්සේ දෙලිපාමුල නැගලා හරි දෙයින් දාගන්න. එක දවසක් මේ ප්‍රදේශයේ වැඩෙන්න නැට සාරිකා ගමනින් ජේතවනාරාමයට වැඩි. වැඩි කාලයන්ගේ පස්සේ සමථ විපස්සනා භාවනා වඩා සෞඛ්‍යලෙස සත්‍ය විද්‍යා සත්‍ය විද්‍යා සීක්‍රිත ඥාන ලාභී මහරහත් භාවයට පත් වෙනවා. මෙයින් දොළොස් සාගතක් ඉක්මුත් වුණා. බුදුරජාණන් වහන්සේට ගැටෙන අවසරයේ ස්වාමීනි මගේ මව්පියන් මට බොහොම අකමැත්තෙන් අවසර දුන්නේ මගේ පොරොන්දුවක් දක්වා පරිදිදී දකුණු දෙන්නේ කියලා. මට දැන් අවසර ලැබෙනවා නම් මව්පියන් දෙන්න. බුදුරජාණන් වහන්සේ යාගේ දැනගෙන අදාළ හොඳයි. මේ නියත. ඔබ දැන් උන්වහන්සේ දන්නවා මේ දෙමාපිය බලාපොරොත්තු දරුවා සීයෙන් දෙකර ගන්නයි. නමුත් ඒක දැන් සිද්ධ කරන්න බෑ රහත් බවට පත් වෙලා. එනිසා ආවදෙනවා. සාරකා ගමනකින් උන්වහන්සේ කුරුඩාට වැඩම කරවා ඕරාගේ රජකුමාරී ඉගෙන නැවතුණා. පසුදා උදෑසන වස්තිලේ දිනවා සමුලුදින් නැගිට සාපේක්ෂව කරව රැකියා දෙක්නෙලෙන් පිළිසුලා රැකියා සීලයේ. ඒ වෙනුවට ජේ කුමාර ඒ සිටි කුමාර ඉස්තෝපෝතලලා ඉෂ తీරෙනවා. ඈට කියන්නේ සූරු පොරවාකට ඉසුණාගේ විකුණේ මේ මගේ පුතා පිට හැඟීමක් නැති බැරි දොස් කියන්න පටන් ගත්තා මෙන්න මේ එකම දුකට ගන්න තැහෙච්ච අපේ පුතා කරගෙන ගිය මේ කුජලෝ තමයි දැන් අපේ සම්පත කරගෙන යයි මේ කුජලයන්ට මේ විදුලට අධිකාර දෙන්න හොබෙන්නේ කියලා දොස් මේ කැලේක මේ මහරහතන් වහන්සේ මුදුනට වදුන්නේ නැතුව මුදුන වටේ ඒ මේ කියමන් කරගෙන නැත්නම් ටිකට වදින්න පටන් ගත්තා. ඒ පිළිදෙන ප්‍රේමයේ කුල දාසයක් පෙර දාසයේ දුවක් කරන්නේ තිබෙච්ච පිළිමු කුතුහක් අරගෙන දීසු කරාදියා දැක්කා. මේ රහතන් වහන්සේ කතා කළ නැදෙන්නේ ජීවිතාවදයක් නම් මගේ පාපලේ දාන්න පුළුවන්. ඒක පැහැදිලි වෙනවා රහතන් වහන්සේ උදා ජීවිතාවදයක් ලබා ගන්න ඉල්ලනවා. ඉතින් මේ පිටුව අර දාසයේ පිළිගන්නක් දීම මේ ස්වාමීන් වහන්සේගේ අසුකත්ව සටහන් දැකලා මොන සටහන් දැකලා අඳුරගත්තා. නෑ නෑ කියන නෑ නේ අන්න ඔතේ පුත්‍ර ස්වාමීන් වහන්සේ නර ආවා. නෑ නෝ අනේ දාසය ඇත්තනම් ඔබට දාසකෙනි මුදනවා. ඒක අර කියාගන්න කිව්ව අපේ පුතා අර ආම්බුරු. ඉතින් ගලවා මානේ ඒක විශ්වාස කරන්නේ රැකෙන්නේ නැහැ බාගේ බලද. ඉතින් මේ ජේ කුමාරයන් බලවත් ලැජ්ජාරෝපස්තයි. දෙවම දෙවනාව කිව්වා අනේ පුතා ඇයි අතේ දෙදෙක කියෙද්දී මේ අකෝකට වෙලා කෑම ගන්න. ඒක අපේ ගෙදර දාන ගන්න ආහාරද. නෑ ගෘහපති අපි අනුකාරිකෝනේ අපට දෙවන්නේ මං දැන් දාන ගන්නවා. ඒකනම් එක දවසේ ධාරක වශයෙන්. හොඳයි. ස්වාමීන් වහන්සේලා දෙනවා කියන්නේ. දාන කාණේ සමවස්සයෙන් වැඩි ඊළඟ පසුදා නියමිත වේලාවට සමාපත්තිය නිලිතලා වත් පිළිවෙල සම්පූර්ණ කොට පාත්‍රයේ අරල ශිරිෂුගා වැඩිය සියලෙස. එදාගාසේ මේ ජේසිත කුමාර මොකද කියන්නේ මේ ශිෂ්‍යකලා විශාල රංගවන් ගොඩක් උඩගහලා දෙපැත්තෙන් ගොඩවල් දෙකක් අලාලෝයෙන් වහලා ඒ මැද්දේ ආසනයක් පනවලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ දෛත්‍යයන් දෙමත්තුන් විවාහපත් සිටියේ කුමාරතාවු හතර දෙනෙක් සිටියේ. ඒ හතර දෙනාට නියම කළා මේ කාලයේ තමන්ගේ පුත්‍රවරයෙක් සිද්ධා ගත හැටියට ඇඳුම් පැළඳුම් ආභරණ පැළඳගෙන සූදානමින් ඉඳයි කියන්නේ. නෑනෝ කාමයේ සකස් කළා. තාකන් මහසේ එන දෙකට වැළියාම අර ආසනේ වදාන දෝලා කලාව ඉවත් කරලා දෙන්නවා පුතා මේ බලන්නේ. බොහොම අනුසයයෙන් නෑනියන්ට කායාද වශයෙන් ලැබිච්ච ධනස්කන්ධේ මේවා. මගේ මෞර්තිය මුතුන් මෙත්තකට විශාල ධනස්කන්ධයක් තව තියෙනවා නිදාගත වෙලා ප්‍රමාණාතිත්‍රායි ඒකා විශාල ධනෙ පරිහරණය කරමින් ධර්මින් කාල් කරමින් සැපෙන් ජීවත් වෙන අපේ ඇමෙලින් මේ ආහාර සම්පත වෙනවානේ එනිසා ජීවිතේ නැවතෙන්නේ මේ මහා රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිතානනි සැපන් රූපකේනි මා කියන වචනයක් අහන්නේ මේවා මළු පෙට්ටි කුරුමි ගෝනුවට පරපුරවන අරක්කෝල කටවලා ගින්නර ගංගානම් ගමෙන් දෙස ගන්න. ඒ වක්සාද මේවා කියන නිසා තමයි මේ භවබන්ධනේ. මේවා මගේ මගේ කියලා මේවාට ඇලී ගැලී සංහාදිත්‍ය මානවලින් දෙලියෙන්න සැකලෙන්නේ නැයි මේ භව සංසාරේ ගමන් කරන්නේ. නිසා මගේ වචනේ අහනවා නම් මේ අදින් ගණයේ කාණ්ඩකෝට මේ දැනුම් ඔක්කොම ඉවරයි. ඒවා නිරුත් කරනවා. අර කුමාරිකාවරුන් උගන්වලා තිබුණ ඇවිල්ලා කතා කරන්නේ. ඒ කුමාරිකාවරු ඇවිල්ලා වැඳලා පාන්න වැඳලා කිව්වා මේ ස්වාමීනි අපරණි මේ කුමාරිකාවන් අත්තර දාලා කොයි විදිහේ ගුණගණන් බලාගෙනද මේ සතුන් පිළිවෙත් පුරන්නේ කියලා. නැදලිවරුම මන් දෙලකටම බලාගෙන සිටපත් කරන්නේ ඒ කියනකොට මුසකප්පී දී නැතිලා හතර දෙනාම ගැටුණා. මේ ස්ථීර හේතේ ආකාරය නෑනියන් පසකට වෙලා කඳුළු වගුරු. එගාමයේදී මේ මහරහතන් වහන්සේ නෑනියන්ට කතා කළේ කිව්වා අම්මේ මං ආවේ ගාමේ. ආරාධනේ ගාමේ සූදානම්ව තියෙනවා නම් දැන් පිටිකම් ගන්න සුදුයි. ඒ ගාමේ පිළිගැන්නුවා දැන්. ආත්මේ නැගිටලා ගාථා අටක් තියෙනවා. සිංහනාදය, පාපපාල සිංහනාදය. ඒ ගාථාවෙන් කියන්නේ රූපේ තියෙන විකාර ආදීනයයි. මේ අකෝක අසති කරවා එකකින් සිත්‍යම් කළ දැකලා මේ මේ ශරීරයේ සරස සරසා පෑමෙන් ජීවෙන් තොස්මත් කරමින් මේ ජීවත් වෙන ජීවිතයේ කියන අසාර නිස්සාර නිංගිත කුච්ච බව පහදා දෙනි සිංහනාද ස්වરૂපයේ දේශනාවක් කරන අභිඥා ප්‍රාගත චතුත්ථ ධ්‍යාන භාවයෙන් අහසට පැනනගේ පරිමලද සලාගෙන අහසින් යයි. එතකොටයි මේ මෞර්යයන්ගේ මහිමේ තේරෙන්නේ පුතනවාගේ. අනේ මේ විදිහේ මහා පින්නක තේරවත් උත්මේ මේක ජීවිත ගන්න හැදුවේ කියලා ජීවනාවේ තමයි උදකලාගෙන සම්මුසයි. ඉතින් මේ රහතන් වහන්සේ විරත නැති. ඒ අතරේ ඥානපාලකයන් රජතුමා දැනගෙන ඉලිකාවේ බොහෝ හිතමිත්‍ර දැලින් මේ රහ ස්වාමීන් වහන්සේ දකින්නාම පෝරාවේ හැදෙනවා. එරිම එතුමා අනුහරණය කරොත් අසාපිත අසුරන වටිනා ඵලසත් දිනේලා කිව්ව ස්වාමීන් මේකේ වාගුදේ නෑ මහරජ මට කැප නෑ අසාපිත අසුරන ඇසිල්ල මට කැප නෑ මට මේ සම්පත්තියක් තියෙනවා ඉතින් මේ රජතුමා වාගේලා බැලගෙන ඇස්වා ස්වාමීන් මට යමක් පහගන්න කියලා හොඳයි මහරජ අහන්නේ ස්වාමීන් මේ ලෝකේ සමහර අය වයෝවෘද්ධ වෙලා කර්මයේ ඉක්මයාව නිසා වයෝවෘද වෙලා පැවිදි වෙනවා ජීවත් වෙන්න බැරි කන්නේ. උපවාසයේ වයසට කියන්නේ බොහෝ මුද කර්ම වයස. උපවාසයේ මොකද පරිදුනේ කර්ම වයස. මේ මම ඒක ප්‍රශ්න. ඒවා මේ ස්වාමීන් බොහෝ දෙනා දෙවනෝක හේතුවේ දෙවනෝක සෝකර ගන්න බැරුව පැවිදි වෙනවා. උපවාසයේ කිසිම විදාකෝගයක් නැහැ බොහොම නිරෝධී කාලෙ මොකද සැලකුවා. එවැනිම ස්වාමීන් තවත් සමහර කෙනෙක් ධනෙ පිළිලා. ධනෙ නැති වීම නිසා නැවත ජීවත් වෙන්න බැරි කන් නිසා පැවිදි වුණා. ගෝවාසේ බොහෝම ධනෙ සිටි. සතරපාණය කරන ධනෙ සිට මොකද කරන්නේ? ස්වාමී ස්වාමීනි ඥාති කීවර කවුරුත් නැති වෙලා සමන් ඉස්ලා එකලා වුණාන් පස්සේ ඒ හේතෙන් සමාජ පැවිදි. ඔබ වහන්සේ දෙන නෙමෙයි ඒ උගල පදේම කරක් දිවිවි ඉන්නවා ඥාති. ඇවිදින පැවිදි. එන්නේ මම මේ ප්‍රශ්න හතරේ. ඒ වෙනාවේ මේ රහතන් වහන්සේ දුන්න පිළිතුර තමයි මාබලෙකුමනි සියල්ල ගන්න සියල්ල ගන්න භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ සර්වාගරාජෝත්තමයන් වහන්සේ මා මුලින්ම ධම්ම සෝදාසේ ධර්ම මාතෘකා හතරක් මට දේශනා කළා. මම මේක කලින්ම දැනගෙන සිටියේ. ළඟට නැත්තේ වුණා. හැබැයි එදා ඒ දේශනාව තුළින් මම මේ සිත තවත් අවදි වුණා. මෙන්න මේ කාරණා හතර නිසායි මම පැහැදුවේ. ඒ මොනවද කාරණා හතර? උකමීයක ලෝකෝ අභිහෝති කෝ මහාදාය. අකාරව ලෝකෝ අනිශ්චරෝති මහාදාය. අස්සතෝ ලෝකෝ සබ්බං පහය ගාමියන්ති කෝ මහාදාය. ඌනෝ ලෝකෝ අභික්ඛෝ සන්නාදාසෝ කෝ මහාදාය. භගවතා ඥානතා පස්සතා රාතා සම්මා සම්බුද්දේ සත්තාරු සම්බුද්දේශ උද්දේශා උපනිෂේ ලෝකෝ අසෝ මහරජේ ඒ සර්වඥන් වහන්සේ මට දේශනා කළා මේ ලෝක සත්‍ය උපන්දා පටන් ඉර උදා උකන් පටන් දසයන්නාකි මත්තේ කියන්නාකි ජරා මරණයට ජීවිතයන් අකාමෝ ලෝකෝ අනිස්සරෝ මේ ලෝකයේ උපනෝපන සත්‍යය සමාජ සමාවක් නැතුව අනාථව අසරණව ජීවත් වෙනවා. අස්සතෝ ලෝකෝ සබ්බං පහය ගමනිය. මේ ලෝක සත්‍ය සමාජයේ කිසිවක් නැතුව කිස්සකින් පරලෝ යන. ඌනෝ ලෝකෝ අතිස්සෝ සංඝාදාකෝ. මේ ලෝක සත්‍ය මහමුදවාගේ කවදාකවත් හැරෙන්නටපත් නොවි. සෑමයකටපත් නොවි සුෂ්ණාවට වහාවේ සුෂ්ණාවට ධාම කාන්තරමින් ඉඳලා පරලෝ යන. මෙන්න මේ කාරණා අතර සකහාගත් ගැඹුරු කීයක දෙකින් ප්‍රකාශ කරනවා. මේ රාජ්‍ය වෙනවා මේ ස්වාමීන් මේ දෙකින් ප්‍රකාශ කළේ මට පැහැදිලිමයි. මම මේ දැන් උපමා උදාහරණ සහිතව ටිකක් කරුණු පහදා දෙන්න කැමතියි. උපමේයක ලෝකෝ අකුරු කියන්නේ මොකක්ද ස්වාමී? මහරජේ දැන් මේ බයක කීයේ? කවුරුද 80යි. මහරජේ පොදුයි වායකාවද 20 25 ගියේ කාලේ මතකද? උනාට හොඳට මතකයි. ඒ කාලේ මම හරිම නිරෝගී. හොඳ ලස්සන ශරීරය. මට මේ කාලේ පුදුම විද්‍යාවක් වගේ තිබුණා. අහසට පෑනමින් වගේ අසුබක් කරා. අහසට පෑනම් ගාමින් අහසේ මට සතර කරන්න ඉඳහරද කරන්න පුළුවන්කම තිබුණා. මහරජේ ඒ කාලේ තිබිච්ච කාය ශක්තිය ඒ කාලේ තිබිච්ච සූරමේ සත්වයේ දැනුම අනේ නෑ ස්වාමී මම දැන් කවන්නේ මට දැන් පෑන ගන්නත් මට දැන් වාඩි වෙලා නිකන්ද නිකන් වාඩි වෙනද කමේ කමාරු ඒ වගේම මම මේ අය කියන්නේ මට ඕනෑම තැන නෙමෙයි ඉතින් කරන්නේ මේ කාය කියන්නේ මම වැටෙනවා මම කලන්ත වෙනවා මට කැලිටි වෙනවා මම යන්නේ ලකුණු දෙයක් වෙනවා මට දැන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වෙනවා දැන් හරියට වෙනවා මගේ දුර්වලකම මට කලින්ම දැනෙනවා. මේ විදිහේ තත්ත්වයක් මම අද විඳින්නේ. මහරජ මෙන්න මේකයි කියන්න ගන්න දෝෂදා බුදුරජාණන් වහන්සේ කදාලේ උදාව කිරුණට රත්යේ කියන්නාසේ උදාව සඳමර රත්යේ කියන්නාසේ උපන්දා ප්‍රපංචේ සෑම සත්‍යයක්ම ජරා මරණයට හැකීගෙන යනවා දැන් මේ අවුරුදු 20 කිනේ කාලයේ සිදුච්ච ප්‍රාණවත්තන සත්‍යමත් බව රූපවන්ත බව වර්ණවත්තාව කිසිවක් අද නෑ නේද? ඔක්කොම කවුද තෑරගත්තේ? කෙනෙක් අතුරු කරන්න වැටුණා නෙමෙයි. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි අනිත්‍ය ස්වභාවය. අනිත්‍යකම මොහොතකම තත්පරයක් ගන්න වෙනස් වෙනවා. තත්පරයේ පොළොවට ලක්වාර ගන්න වෙනස් වෙනවා. මෙන්න මේකයි මහරජේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. උපන්දාකතම් මේ ආභාවේ ධර්ම මාර්ගයේ ඇලීගෙන යනවා හැමදාම ඒකවාගේ පවතින්නේ නැහැ කියලා තුන්වාස දේශනා කළා. මම කර්ම වයකේදී මේක තේරුම් ගන්න බැරි. මම අද මේ තරම් ශක්තිමත් නිරෝගී කයක් පරිහරණය කරගා. මටත් මේ අජරාමර සත්‍යයක් මේ ජීවිතේ නොවැටෙන්නේ අජරාමර සාන්තනවල සඳහා වෙනස් වෙන සාන්ත නිවාසයේ සඳහා මා මේ සාසන පැවිද්දට පැවිදි වුණා කියලා පහදා දුන්නා. ඊළඟට ඇසුවා ස්වාමීනි මම දැන් ඒක තේරුණා. ඔබට මොකද මේ කිව්වේ අපාරෝ ලෝක වනදිසෝ. මේ ලෝක සත්‍ය පිටිකක් නැති. කිසිමවත් බලක් නැති. අනාගත අසරණ කියලා එකක් කියේ කවර තේරුමද කියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ ඒක පහදා දෙන්නේ. හොඳයි මහරජ. ඔබේ දැන් වයස අවුරුදු 80යි. ඔබට තියෙනවාද නිදහස්කට රෝගයක් කියලා. එහෙම කියන්නේ. මට වාත රෝගයක් කියලා. ඒ ඉංග්‍රීසි හැදිච්චාම ඇඳට වෙනවා. මට උදා ගන්න බැරි තරම් පුදුම වේදනාවක් මම විඳිනවා. හරියට කීමේකින් කඩ කරන්නාට මම ඉත ඉත කඩේ. එවැනිම අරකපන කැස්සුවේ කපන්නාකින් මගේ උදරයේ කපනවා අගපස කපනවා මට වේදනාව එනවා. සක්මන් පුරුෂයන් දෙන්නේ මා කලින් අල්ලගෙන කිලිකොලක තාන්නගෙන ඉන්න වගේ මගේ සංකාරයේ පුදුම ගාහයක් වේලා ගැතියි. අනේ ස්වාමීනි ඒ වෙලාවේ මට කිසිම තීතාවක් නැහැ. මගේ ධර්ම, මගේ විසෝවරු, මගේ නෑය, මගේ ඇමතුරු, මගේ ඇදරටේ සුසුම්ත නෑගලින අනේ දැන් බැරි දැන් බැරි කියලා. ඉතින් මහරජ බැරිද අනේ දරුවේ අනේ අක්කේ අනේ නංගියේ අනේ ඇමතුතුමනි මේ වේදනාවෙන් ටිකක් ටිකක් ඔයගොල්ලෝ බෙදා ගන්නකෝ. විසා ගන්න මාත්‍යක් ඉවත ගන්න පුළුවන් කාලේ වේදනාවක් පිටු විසා ගන්න කොටිලා දැරිටින් කළා නේද පිටු වේදනාව. අනේ ස්වාමීනි ඒකට සුසුම් වෙනවා අරගාතු වෙනවා පඳුනවාතු නැවිතරයි. දැන් දැන් මේ කියලා බලමින්නවා විතරයි. ඒ අත්දැක මගේ වේදනාවේ කොටසක් අත්දැක කරන්න බෑ. මම මේක හිතෙන්නේ ඒක මේ වේදනාව විඳින්න මම සැකමනේ දෙහිගාමේ ඉන්නේ නැරෙන්නේ පෙරලෙන්නේ මම වේදනාව විඳින්න ඕනේ මාර්ගයෙන් මෙන්න මේකයි සියල්ල ගන්න සියල්ල දක්නා ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝක සත්‍ය මම මම මගේ මගේ කියන කියට සමාන සමාන්නේ වේදනාවක් ආව දුකක් ආව සමාන දෙලි ගුදාන් වෙනවා කාටවත් වේදනාවෙන් කරගොල්ලෙන්නේ නැහැ අනුකම්පාවක් නැහැ මේ පංචස්කන්ධ දුක පමම පරිහරණය කරන්නේ එනිසා අනාතයි අසරණයි අනීශ්වරයි තමාට තමාන්නේ කියන මේ සියල්ල ගන්න ලෝකුරා සම්මා සම්බුද්ධාමන් වහන්සේ දේශනා කළා මේකව දැනගට මමම නිරෝගී සුවයෙන් ඉච්ච මේ නිරෝගී ජීවිතේ කවදා රෝගාතුර වෙලදයි මේක මට පාරමී කරගන්න බැරි සත්‍යයක් කවදා වෙලදයි ජීවිත කලින් මේ වගේ වැඩක් කරන පිළිසේ මා මේ කතාවත් හඳ දෙරවා විහිච්චේ නිකේ සතුන්ට වෙන්නේ සෛරුගෙනී කියලා පාඩකෝ. ඊළඟට කිව්වා ස්වාමීනි අක්ෂතෝ ලෝකෝ සම්පං පහ ගමනිය කියමුනාද ස්වාමීනි. මහරජේ දැන් ඔබතුමාට විශාල සම්පත් ඇති රාජ්‍යයක් තියෙනවා නේද? මේ රාජ්‍ය අහවල් කියන්නේ බොහොම සත්‍යයකින් මේ රාජ්‍ය ස්වාමී. එතමයි ස්වාමී. මාර්ගයේ ඔබ දැන් අවුරුදු 80යි. ඔබ යන්දාකට පරලෝ ගියාම අයමත් මේ සංපත්තවල නිමෙව මේ සබකුණේම උපදිනවාද? මේ රජකෙම උපදිනවාද ධර්මයේ කියලා මේක කිනිකාරය කියලා උපදිනවාද? අනේ මේ ස්වාමීනි මම ඉතින් මගේ කර්මානුකෝ කොහේ ඉපදී. මේකේදී බලතුරකාරයේ කෙනෙක් මගේ මගේ සංපත් කියලා උතුම කාට ගනි. ඒ අර පාඨය මේ කාර්තු වෙන්නේ මෙන්න මේකයි මහරජතුමනි දෝසුරාජුරජාණන් වහන්සේ සියල්ල දකින්නේ සියල්ල දැනගනිමින් සියල්ල අවබෝධ කරගනිමින් දොට දේශනා කළේ මගේ කියන කිසිවක් නෑ මගේ කියන ප්‍රයත්නයක් නෑ මගේ කියන දෙමක් පඩනක් නෑ මගේ කියන දුමක් පරිදුමක් ආවරණයක් නෑ මගේ කියලා මගේ ශාරීරිකාවයක් මට නෑ ඒකව ඕම කරලා සතිය යන්නේ මම සාදේ සමාත සමාවක් නැතිසයි මෙන්න මේක සියල්ල ධර්ම සියල්ල දක්න දක්න කරුණාඥයන් වහන්සේ අපට දේශනා කළා. මම මේක නුවණින් තේරුම් අරගෙන මේ මට කොච්චර සම්පත් දෙමුණා කොහොම දාලා මට යන්න වෙන බව තේරුම් අරගෙන ඒකෙන් දෙන්නේ ඉස්සර වෙලා මගේ ඕනෑකමින් මේවා සම්බන්ධව තියෙන තෘෂ්ණාව, ඇලීම, බැඳීම, උපාදාන දුරු කරන කිසිම මා මේකේ භාගනේ කතාවක් අඳ දරවාගෙන ජීවිතෙන් නිස්මී දුක් කසේ කුමාරතුන් වහන්සේලා කයිති උසුම් පිළිවෙල ආරක් පිළිවෙලක් වන සාසන පරිද්දෙන් පරිපූර්ණදී කියලා පාගාන්නේ. ඊළඟට කොහොමද ස්වාමී ඒකත්මන් තේරුම් ගන්න. උපවාස කියවන්නේ ඌනෝ ලෝකෝ අභිතෝ සංඝාදාසෝ කියලා ගහම් පදයක් කොහොමද මොකෙක තේරුම් ගන්න. ඒකයි ලෝක සත්‍ය හැමදාම අභිේ ජීවත් වෙන්නේ. අවිකාමෙන් අස්ෘෂ්ටි කර ජීවත් වෙනවා, සාහිරුණක් ඇතුළු ජීවත් වෙනවා, કૃષ્ණාවට යටත් ජීවත් වෙනවා කියුවා. මොකද්ද මේකේ තේරෙන්නේ? හොඳයි මහරජය. ඔබට දැනන්නේ ඒකාවිශාල රාජ්‍යයක් කියනවානේ ශාස්ත්‍රීය රාජ්‍යයක්. හොඳයි ඔබේ ඉතිරිතුව පත්තනේ. දිසා හතරෙන් හතර දෙනෙකුත් නෝබේ මෙතන එක්කෙනෙකුත් වෙනවා. ඉතින් දිසා හතරෙන් එක එක්කෙනෙක් කියලා මහරජය අහවල් බුදේ ඉඳලා නම් ආවේ. ඒ හිතේ තේනම නැත්සමඟති නිවජපායි. කොහොම නිදා කොහොම සත්‍යයක ජනපදයක් කියන කාර්යයක්. ඔබතුමා කැලතිනම් ඒක සමාසතු කරන්න පුළුවන්. ඒකේ මොකද කරන්නේ? ඒ වගේ ස්වාමීන් වහන්සේ තේනාව පිළිවරාගෙන ගිහින් ඒ ජනපදයක් මතයි කරගන්න. ඒ වගේ ගතමු දිශාවෙන්, ගතේ දිශාවෙන් උතුම් දිශාවෙන්ද මුලේ විතරද එන්නේ එන්නේ ඉක්මනින් කියන්නේ බහ අතලා මිනිස්සේ ඒ ප්‍රදේශවල රාජ්‍ය සමා කයිටි කරගන්න. ඉතින් මහ රජේ හොඳයි ඔබ දැන් මේ රාජ්‍යයි ඒ දෙවරුව ලබාගත් රාජ්‍ය පහයි කාමසාරි හයයි. ඔබ ආහාර ගන්නකොට සංකල්ප හයෙන් ආහාර ගන්නවා. ඔබ නිදා ගන්නකොට ඇඳන් හය දෙකවර නිදා ගන්නවා. ඔබ ඔබම දරා ගන්නකොට ඔබම හයක් දරා ගන්නවා. ඔබ නිරය සංගල පායලනකොට නිරය සංගල හයක් දරා ගන්නවා. ඔබ කඩුවක් කරනකොට කඩු හයක් හදලා ගන්නවා. ඔබ නලාවකටේ බලන නලාවකට හයක් හදනවා. ඔබම පාණී කරනකොට භාගින හයකින් පාණී කරනවා නේද? ඔබ පාණී කරන කඩුව කරන විශේෂයි. ෘෂ්ණාවට යටත් නිසායි, ෘෂ්ණාවට දාත නිසායි, ඔබට සෑහීමක් නැති නිසායි, මහා සාගරයේ දස දිශාවෙන් ගංගාවල් දෙනවා. ආසෙන් වැඩි සාර වහිනවා. කවදාකවත් ඇති කියන්නේ ජීවිතේ කොච්චර දරදරවත් අනේ ඇති ඇති කියලා නිමෙන්නේ නැහැ. තාතා ගොරගුඩා දැන්නේනවානේ. මේ වගේ තමයි දුක්නාවයට දුක්ඛමයට කොච්චර ලැබිලා අනේ ඇති කියලා දැනීමක් නැහැ. තාත් ලැබෙන්න ලැබෙන්න නැති. මෙන්න මේ කර්ම අවදේ. සියල්ල ගන්න සියල්ල ගන්න ආර්ය අරිය සම්මා සම්බුද්ධ ඥානවත් වදාවේ මේ සාංකාරික ලෝක තත්ත්වයට කවදාකවත් නැහිමක් මේ සම්ප්‍රත් බැරිව තව තවත් අසහාරයෙන් අසහනකාරී කුලයේ විකුල කෘෂ්ණාවක වහන්සේ කෘෂ්ණාවක ධාරණී ජීවත් මෙන්න මේක තාත්තේ දේරුගේ මට මේ සාංකාර ධර්මයක් කියනවා කියන්නේ මට මේකේ දිවල් සම්ප්‍රත්‍යක් වාස්තිකයක් ඉන්නවා කියලා මම නිරෝගී ජීවිතයක් ගත කරනවා කියලා මම කවුරුනේ කෙනෙක් කියලා මම හිතන්නේ මේකේ කරුණු හතර බැලෙනින් තේරුම් ගන්න නිසා මගේ දමෝපියන් හදා වැළකෙච්චි මගේ හිත මිත්‍රයන් හදා වැළකෙච්චි ඒ සියල්ලම තේරි උපේක්ෂකව මම විශේෂ භාෂාවක් හදලාගෙන බුදු කමේම මහරහතන් වහන්සේලායි මේ ආර්යවත් ප්‍රතිපදාව වූ උතුම් ශාසන ප්‍රතිපදාව කිමයි තිබුණා මේ කාරණා හතර නිසායි කියලක පහදා දෙලොත් අතුළු බොහොම ප්‍රසාදයටපත් වුණා. ඉතින් ඊළඟට ධාර්මා බලයෙන් උන්වහන්සේ සිංහනාද ස්වරූපී විසුකු දේශනාවක් පැවැසුවා. ඒවා ප්‍රකාශ කරන්න මොකාරණේ නෑ. ඒ දේශනාව තුළින් පැහැදිලි කරන ලැබෙන්නේ උපන්දාකත මරණාන්තය දක්වා ජීවිතයේ තියෙන විකෘණාහ ස්වභාවයයි. ඒ කියන්නේ අප මොනතරම් පාඩක කළා ඒ වාගේ අනිත්‍ය ස්වභාවය දැන ඇති. කෘත්‍ය පෑවීම දෙකේදී ගණනින් ධාරණේ සංකල්පයේ ආයතනයේ සතබර ප්‍රශ්න නිරගෙන තමයි. මේකේ ඉදීමට හේතු වන මේ කුසල කුසල කර්මයන්ගේ ආනුභාවය ගැන ඒ සියල්ලට වඩා සෝවාන් සපදාගාම අනාගාම අරියත් මාර්ග ඵල නිවේදෙන උතුම් දෝකෝචර අමාමහ නිවන් සූ උතුම් බව ප්‍රකාශ කරමින් දාඨා පිළිසින් ධර්ම දේශනාවක් කරනවා ඒ දේශනාවේදී කෝරව රජතුමා පුදුමාකාර ශාස්ත්‍රීය ප්‍රචාරයකට පත් වුණා. පෙරවන් තරගිය. ඉතින් මේ මහ රහතන් වහන්සේ කෙනෙක් දේශනාවක් ඒ වැඩේ ඉඳලා ආපසු සෑතුරක වැඩම කළා. දේශනා බුදුරජාණන් වහන්සේට මේ සියලු ප්‍රවෘත්ති පහදා දුන්නා. ඒ කාලේ සිවණක් පිටනේ මේ රාජකාරී මහ රහතන් වහන්සේට ආරාධනයක් දුන්නා. ඒකකර්තව කිස්සේ මම ශාවකානම් කිස්කෝණ සබ්බා පබ්බිකාන යදිදම් පාපපාගු නමේ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් සද්ධාවෙන් කෙරෙහි බුද්ධ සූත්‍රය මහත්මයා නාමද කර්තකාරීත්වයන් මහන්සේ අග්‍රාණීචා ආනන්දේ හැබැයි මේ කර්තකාල මහරහතන් වහන්සේ වැඩි කරක් නෑ වැඩි ඉති ඕම කිස කාලේ කර්ම වාසයේ මුතින්නත් මේ කර්තකාල මහරහතන් වහන්සේ පාවන මහ රහතන් වහන්සේ දෙන එක අභිනිහාරක දෙයි. ඒ කියන්නේ නියමෝත්‍රා බුද්ධ ශාසන පාළියේදී මේකෙන් එකට පෙරම් පුරනවා. නියමෝත්‍රා බුද්ධ ශාසනයේ භාවයේ දැක්වෙන මේක සමීපකාරයේ නියෙන්න ධම්මදෝතනේ අන්තයේ වාර්තාවේ සිට බුදු දෙන්නේ. මේ දෙන්න ආශ්‍රය කළා නිවැරදි ඇති තාපසුරු දෙන්නේ. එක තාපසයන් වහන්සේ නම ගාව දානිකාසලයින නාම බවදේ. අවිශ්වේක්ෂණය වඩින්නේ භෞතිකාවෝ දෙපාක්ෂර බවයි. මේ දෙන්න ආපසු පසුවදා ධාරේකාම තමන්ගේ ගායක දෙකව සංසාරනා කරයි. නාද බවට කියනවා කියන්නේ ඔබේ ජීවිතයේ ආනුභාවයෙන් පටිවිදේ නාගරාගය සමාන සම්පන්න දේවා. සතරදානයේ ඉස්ලාම් කියන්නේ ඔබේ මේ ධානාරස්සනාදී සත්‍යේන්ද්‍ර සමාන සම්පන්න දේවා. ඉතින් මේ සිතුවම දෙන්නට මේ සම්බන්ධය තේරෙනවා. නාම ලෝකයේ ගැන නිදේශන නාම රූපයි. දේව ලෝකයේ නිදේශන දේව රූපයි. මේ සම්පූර්ණ කරන විතර පතනයි. විකාර බුද්ධාස්වා විසම නැහැ. මේ දෙන්නා මිත්‍යාර තාපසයන් දෙන්නම අනුශාසනා කරනවා. ඉතින් මේ අපර දේතුමත්‍රා බුද්ධචාරන් වහන්සේ බෝපාලෝ නාමදාන උකන්න නාගරාජයා ඉමේ ක්‍රමේන ආරාධනා කොට නාගභවනයේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංගය වැඩම කරලා අග්ගාපත් මානිකමයේ මුස්ගම්බුට නිවරලා උපස්ථාන කළා සූතස්. සක්‍රකමනේ උත්තර සබ්දෝ රාජ්‍යයේ එනම් බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංගයට ජීවයේ ආහාර පානින් දන්. මේ සක්‍රෝ රාජ්‍යයේ ප්‍රාර්ථනා කළා මට අනාගතේ සද්ධාවෙන් පෙරචූකුමෙන් අන්තරවරාකෝකේ නිවන්සෝ ලැබේවා. නාගරාජයා ප්‍රාර්ථනා කළා මට අනාගත විශේෂඥකදී ඒකාකාමී අන්තයෙන් අත්‍රව බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වරාකෝකේ නිවන්සෝ ලැබේවා. මේ දෙන්න ඉතෝතේ සමගින් පෙරම් පුරාගෙන අපතේ සංකාරේ බොහෝ තෙන් එකතු වී එකතු වී ආ ඒ අර නාගරාජයා මේ පාපෙහි කාමදාසර කුමාරයන් වහන්සේ වශයෙන් ඉපද බුද්ධ පුත්‍රයන් වහන්සේ වශයෙන් ඉපද අක්කාරු වයසේදී පැවිදි දාර්ශනික වයසේදී පමණ මහා රහත් භාවයට පත් වෙනවා. වයස විශ්වයේ උපසම්පදා වන උපසම්පදාවෙන් අවුරුදු 15ක් තරම් දෙකකාමයේ වැඩි ඉඳලදී. එතකොට අවුරුදු 35 40 අතරක පින්වන්ත අවුසාවරණේ. අර චක්‍රකීර්ණ ආශ්‍රයසිත කළ ප්‍රාර්ථනාවේ පුණ්‍යවන්තයා තමයි අත්පාල සිරිකුමාරයා වෙත මේ සදායම් පරිදේනා අරිමිදේශාරි සත්‍යයට පත්තුනි. නාසේ ජයදේ ලොකුවාට දිස්සයි භාය අපේ කරුණායි. උදාසේ කුසල් ප්‍රදායෙන් අවුරුදු පාගයක් පෙර කෙටු කාලයක් ඇදී. කොමතාරු දිස්සාහතේ රාජකාරී. මේ දෙනම වාල්සේ එක වාගේ කෙටු කාලයේ ජීවිතයකටයි මල දෙක දීතියි. නමුත් උන්වහන්සේගේ කෙටිකාලේ ජීවිතයේ තුලදී මේ වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. අසුර මහා ශ්‍රාවකයන් වහන්සේන අතරකටපත් වුණා. ආනන්දලාභී වුණා. ඉතින් මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන කාමන දෙක පාඩම තමයි අපේ ජීවිතයේ පිළිබඳ යථාර්ථයේ තේරුම් ගැනීම. අපි අපේ ජීවත් වෙන එක එක වයස් කාලේ. ඒ කියන්නේ උපන්දා පටන් එක එක වයස් අපිට තියෙනවා. මේ මේ වයසෙන් අපි තේරුම් ගන්න ඕනේ අර උදා වූ සූර්යයාගේ ගමන වගේ. සූර්යයා උදා වෙනකොට මේ පාන්දර බොහොම සමීපයි. මල් පිපෙනවා, සුවඳ දෙනවා, නිමෙසරම පැත්තෙන්නේ. නාමකරණයෙන් ගියෙන් රොමු කරනවා. ඒ වගේම සීතාව, පස්සේ බොහොම ප්‍රබෝධමත් දුෂ්කර යන මනුස්සයෙක් පතුමි කුලයේ දෙන්න පටන් ගන්න දේවල්. හැබැයි ටිකක් කාලෙකින් දෙන්නේ පූර්වපත්‍යාවේ මුතුන්ගේ ජීවකසා වශයෙන් වෙන්නේ දෙන්න දාගෙන බහගෙන යනවා ඒක සත්‍යයක් නවතින්නේ ඉන්නක් පුතේලා බලන්න සත්‍යයක් මේ සුරණල් එකේ කියන්නේ පිටින් පුතේ දෙකේම දෙතුවේ මෙන්න මේක නිසා ගුරුන් අන්තිමේ දේශය 12 පොඩ්ඩෝස් පෑ 12 කියන උතුම්ම නේද ගහන යන්නේ මොදල් කියන්නේ අයකින් පෑ 12 කනකම් ඉලෙන්නක් නෑ මේ දුක් මෙන්න මේ ස්වභාවය තමයි අපේ ජීවිතේ අපි අද ජීවත් වෙනවා, සිනහ වෙනවා, සන්තෝෂ වෙනවා, පීතිමත් වෙනවා, ඉගෙන ගන්නවා, රැකී ආරක්ෂා කරනවා, අමුතරුවන් පෝෂණය කරනවා, මේ මේ සිටියේ ව්‍යාපාර කරගන්නම ඒකම අපිට ජීවිතේ වෙන කිසිවකට නෙමෙයි මෙන්න මේ අනිත්‍යෝ නිස්සාරෝ අපාරෝ සාමකාලිකෝ උතරයාම ස්වභාවයෙන් වික්කෝ ස්කන්ධේ පරිහරණය කරන්නේ උපංගාපතන් වතු මේ ස්කන්ධ දෙකේ භෝගයේ ප්‍රතිකාර කිරීමයි මේ කටයුතු කරන්නේ උපන්න මොහොතේ අපි ආරම්භ කළ උෂ්ම ගන්න. මේ නිස්කන්ධ පරිහරණය සඳහා රෝග ප්‍රතිකාරය. උපන් මොහොතේ පටන් අපි අල්පා නමනවා දිගාරම හැරෙනවා පෙරලෙනවා ඉන්නවා මාරු කරනවා. මේක තමයි උපන්න පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාරය. උපන්න මොහොතේ පටන් අපි කෙලෙසම් සතෝ බලමේත්‍ර ආදී කලේ නිස්සන්න ධාර කරමින් ඒවා සුද්ධ පවිත්‍ර කරන්නේ සිද්ධ වෙනවා නාන්න වෙනවා පිටු කරන්න වෙනවා දත් හදින්න වෙනවා වගේ අර කටුවෙන් කරන සිද්ධ වෙනවා මේවා කරන්නේ දෝෂයක පුදු කාර්යයක්. කුඩා ගරුවකවා මේ අවුරුදු ගණනාවක් මෞඛ්‍යයන්ගේ අධ්‍යය සැදනා කරක අයන්න ආයන්නේ කියලා අතුරු සාපු ඉගෙන ගන්න පටන් ගන්නවා උපන්න පංචස්කන්ධ රෝගියෙක් ප්‍රතිසාර කරයි. අවුරුදු ගණනාවක් පොත්පත් ඇගෙන බොහොම දුකසේ හරි ඒ දහස්තනම හරි මුදල් වැය කරගෙන අධ්‍යාපනයේ ගත මෙහෙම වැක්කියාවක් බලාපොරොත්තු වෙනවා උපන්න පංචස්කන්ධ රෝගියෙක් ප්‍රතිසාර කරයි. පැටි රක්ෂා කරමින් අවශ්‍ය මිලමුදල් සම්පාදනය කරන ගෙවල් නොවනේ එවාගෙන යාන වාහන ඕනේ අද කුපෝෂණයට ඇතුළත් ඕනේ පුඟල් පෝෂක ආරෝග්‍ය ආදී ඕනේ එවාගෙන හැම දෙයක් මුණු කුල්කාට පවාදියල් ඕනේ ඒ කොහොම සමස්තව පතෙන් ගෙන බැලුවොත් විපන්න සංස්කන්ධ රෝගයේ ප්‍රතිකාර කරයි ඉතින් කුඩා සංසතේ ඉන්න දුකී ප්‍රචාරයේ පටන් රාජාසනයේ දක්වා හැම දිනම කරන්නේ මේ හේයයි සමකම පංචස්කන්ධ රෝගයට ප්‍රතිකාර කරන ආවිච්ඡකන්‍යයන්ගේ අනුයයිකම් විදින වෙන ක්‍රියාවක් වෙන තගත්මත් සම්පතක් නිදියත්තේ නෑ. උකම්ම රෝගයට ප්‍රතිකාර කිරීම තමයි අන්තිම හුස්ම දක්වා සමදෙනා විසින් කරගන්නේ. ඉතින් මේක කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. මේ ජීවිතේ නේ ක්‍රියා කර කර ඉඳලා මේ කක්කට දාලා ආයතනය සල්ව ගන්නවා. මෙන්න මේ මහත්භාවයෙන් මහත්භාවයේ සංක්‍රමණය වෙන්නේ මේ ස්කන්ධ රෝගය තමයි තුන් රෝගයක තියෙන්නේ. සංකාරය කියන්නේ මේකයි. ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කථාවතුන් වහන්සේලා උපන්නත් නූපන්න සාංකාරික ස්වභාවය නම් මේකයි. ඒකකල සම්බන්ධතාවයෙන් මේක සිද්ධ වෙනවා. කෙලෙමුගේ නැවීමක් නෙමෙයි. ඉදේ සිදුවීමක් නෙමෙයි. ඒකකල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ කර්තේ කථාවතුන් වහන්සේ බෝධි මූලයේදී සත්ව ආකාරයෙන් ආબોධ කරගෙන මේ ස්කන්ධ පරම්පරාවට හේතුව මෙන්න මේක පළවෙනි හේතුව අවිද්‍යාව දෙවෙනි හේතුව සංස්කාර තුන්වෙනි හේතුව විඥානය හතරවෙනි හේතුව නාම රූපය පස්වෙනි හේතුව සලආයතනය හයවෙනි හේතුව ස්පර්ශය හත්වෙනි හේතුව වේදනාව අටවෙනි හේතුව සංහාව නවවෙනි හේතුව උපාදානය දහවෙනි හේතුව කර්මභාවය එකොළොස්වෙනි හේතුව ජාතිය ඊළඟට ජරා මරණේ අන්තිම අංගය. මේ අංග 12ක් ඇති හේතුඵල සම්පාදයක් ශාස්ත්‍රීය කාපාදයෙන් පවත්නා දෙමින් ත්‍රිභවයේහි අනාදිමත් සතර කතාන් දෙන මෙන්න මේ භවකාත්‍රයේ ආභෝධ කරගෙන කථාවචයන් වහන්සේ බෝධි මූලයේදී සීලමේ පොළොක දීර්ණේතු පාදයෙන් සීකාසුතගෙන සද්ධානමෙත අස්තවෙනි කර්මස්සේ කළ ඥානයේ නෙමෙතුතුම් ප්‍රඥාව ආවෝකේ අතින් දරාගෙන මේ ද්වාදකාම ප්‍රතිසංස්කාරයේ නෙමෙති හේතුඵල සංසාර භවකත්වයේ පහර කියලා සුනිසුමු කරලා උන්වහන්සේ සුමාකාර ප්‍රීත සෝමනස්සේකින් උතුරායන තේසුවාක්කත් සාපදයි අනේක ජාති සංසාරං සම්දා විස්සං අනින්දිසං දාකාගතං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනක්කුණ දාකාරක නිස්කෝති පුනේ අන්නකාහති සබ්බාතේ භාසුකා භංගා ගහකුතං නිසංතිකං විසංකාරේ ගතං චිත්තං තණ්හානං කය මද්දගාති නැවත නැති දුකීම දුක බව දැනේ ඉපදීම කරවන කකුල් කුමාරය සයාම මොදක ප්‍රමාණාතික්‍රාව සමේක ජාතු සංසාරෙහි පුදින පුස්පක්ති වශයෙන් යදිදෙමි මේ ස්කන්ධ ගෘහණය කරන කතුරු කුමනි ඔබ මත තේරුණා ඔබේ කරාර සුදුසුක ගාම්මා ඔබේ කනිමරල සුනිසුණු කළා ඔබ මින්වත් මේකට කියලා සාගන්නේ නැත්තේ මම මේ සිත අසංකතයට ගියා කුෂ්ණාර්ථේ සංඛ්‍යාතේ අමා බහලුණා බෝධුනා මේ යතුම් ප්‍රසාසනයේ මේ සර්ගාත්මතිය අසුහය පොත් මාස තුනක මාස හතරකට පෙර මේ මහා බෝධීන් වහන්සේ ළඟදී ඒ සරුවක්යන් වහන්සේ ප්‍රකාශ කළා. මේ දේශනාව තමන් වහන්සේ ශ්‍රීතුවාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කළා පමණක් නොවේ. බුදුවිමින් මාස දෙකක් ජීතන පටන් 45 අවුරුද්දක් වුණු දෙහි මේ ස්වභාව ධර්මයේ මේ පරමාර්ථ ධර්මයේ මේ පඬිත වේදනීය ධර්මයේ මේ අතිසූක්ෂම ධර්මයේ මේ අතිසේම ප්‍රණීත ධර්මයේ මේ අගාමීය ධර්මයේ නානා නෛත්‍රණයෙන් සුවාසෝදාස ධර්මයන් සම්බන්ධයෙන් දෙතෙබදා ආවෝද කරවනවන්ට පහසු පිණිස මේ ආයුධෙන් දේශනා කරමි සූවිචා සංකේයයේ 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේ ජීවන මේ ස්කන්ධ පිටෙන් අසමුදවා අමා මහ නිවනට පමුණවලා දානවා. තමන් වහන්සේ ප්‍රතිකාරයක් ලැබුණා බැලුම් තවත් දුක්ඛන්දාට වැඩි කරලා බෝපහල වල ඉන්නේ කුමනට උපකාර වෙන මිනිස් සුදු මුදිරා ජීවිතන දරකාශකාස්තිලි. සුවාසෝදාස ධර්ම සංදේශනා කොට මගේ එරෙමි මෙතෙක් පව ගුරුන් දෙහිමේ ශේෂක් ධර්මයේ සාස්ත්‍රෝ කුරුචේ සිද්ධ කරමින් ලෝක වැඩ සලසත්වා අධිෂ්ඨාන කොට අනුපාදිතේක පරිණිවාමි දසදහසක් ලෝකදාසේ කාලෝකතල නිවිපාණක් නියන්නාසේ පිළිනුණා වාකතේ අධිනේකේ දික්නේශරහතන් වහන්සේලා පිළිනුණා සෝවාන්ගාමී ආර්යයන් වහන්සේලා ස්වර්ගගත වුණා කුකුජල ජනතාව ශෝකයේ කර්මාරූපෝ පරිලෝකයේ ගණේශ විහාරස්ථාන ගාමිතාන උයන් කුකුණාලි ගාශාල දක්ෂාවතේ තුණා මේවා විරහදකාරකා මහා ප්‍රති මහා නේද කාර්යස මහා සාතන දැන් විශාල වස්තු ගේහතරවා විදකඩන් යාන වාහන දුප්පල දුම්බිල මුදල්ලා විපාර දුරිත වස්තු එන්නේ මේ නදීනෙන් තරගිනු මෙතෙන් මෙතෙන් සතන් මුලකින් ඉතිහාසයෙන් ආස්වාදයෙන් දස්වාදයෙන් පරිහරණය කරන අපේ ආභාවසියල්ල මතකද නැතිව සංස්කාර කර්ම දුක්ඛාරිතයයි දුකට හේතුන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. දුක්ඛ සමුදය නැති කාන්ත නිවන දුක්ඛ නිරෝධය සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීම පිණිස වැඩි යුතු ආර්යසාවක මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය නම් දෙන්නේ. අනන්ත අපරිමාණ බුදුපතේන මහරහතුන් වහන්සේලාගේ දීර්ඝ කාලයක් ගුරු දානාදී පාරමී දෙමින් මේ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමාමහ නිවන් දැක්වා. සතර සුත්තරණය කළ කෙලෙස් නිකබ නිවා අදවතින්ම සාන්ත නිවන් සෝයෙන් සැලසේ අදාළ සියලු බුදු සසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් පයින් රැකෙන සමකල්ලි අපේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය වේවා අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සියලුම කුසල සම්භාර ධර්මයේ කාර්මී වාසකත් වී ශාසනයේතුම් භෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා පුරුදවා ගන්න. අද මේ අවස්ථාවේදී විශාල ශීක්‍රීසක් කීපේ වෙන කෙලෙසුන් තුනේ කරමි තුන්දර සංවර කරගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අනුව යමින් උතුම් ආර්යවර්ග ප්‍රතිපදාවකදී සිටිනවා. ඒ සංඝ පිළිසකට සීල් පිළිසකට දානෝපස්ථාන සඳහාද සදාවත් ඉන්වත් පිළිසක් අද මේ සහභාගී වෙනවා. පළමුව බුද්ධ පූජා පැවැත්වුවා. ඉන්වනතුරුව මේ දහම් පදයට සවන් දුන්න දස්වාල්ප වේලාවකින් සංඝරත්නයට හා දිස්ත්‍රික්ක දානෝපස්ථාන සිද්ධ වෙනවා. දාන සීල භාවනාවෙන් මේ සිදු කර ගන්නා වූ කුසල සම්භාරය ඊතරෙන් පිරිහි යන සම්බුදු සසුන නොපිරිහි අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාවේ මේ කිතුලනි ගතවෙනි උත්ීක්ෂමත් දෝකීමත් හැරක්මට දේශ මේවා කියලා ගෞරවයෙන් සාකච්ඡා කරනවා නමී වදාමත්‍රා කුමාරේ ගුරුවරු බන්දු මිත්‍රාදී සැකලෙනා ස්වර්ගයාට මේ කුසල සම්භාණයත් වේ සමදිනා සුගතිකත දුක දෙලවර සාන්ත අමාම අනිවන්සෝ ලබත්වා කියා කරුණා විච්ඡේ සාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දෙලේක මණ්ඩලයේ සාදරේ සමාදරේ මෙතින් අනුමෝදන්ව සම්බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සමකද දේවාරක්ෂාව සලසා දෙතුවා සතු භෝගවනිකා සුවකෝ ලබත්වා මෛත්‍රීන් පිටාමියෝ විශේෂම හිතායතන දවසක් නිසා මෙම භූමි නිස්සාරයේ පටන් බලක ගම් නගර ලංකාව දඹදිවයිනේ සත්වල සීල සත්වල දසදිකා වාසී සමස්තල උපස්යාගත් නිසින්වත් වේවා සීලසත්ව සමකාලී සතිවලින් නිරෝගී සෝතප්පී ආර්ය සත්‍ය මාර්ගය අප්‍රමාදව ගමන් කොට ආර්ථත් බෝධීන් කාන්ත නිවන්සුව ලබත්වා යාමයි සිතුවන්නේ. තුන්සිත භාගවාදන බුදුසත්නේ චිර ජීවනයේ පතමින් කඳගෝල සාංගාන්නේ සපදාන ප්‍රඥා පිළිනමමින් කාර්මීකේ සෝති කරගත් මේ උතුම් කුසලං ගාමින් දුක්ඛාදී රත්නත්‍ය ආමේ ජීව මණ්ඩලයේ දක්වරණේ කල්යාණ මිත්‍රාංග ආශිර්වාදයෙන් මා සංඝ පිරිසට මේ සීල පිළිපේ සමට මේ දායක පිළිවෙත් සමට ධර්ම පූජා කළ සමට සාදුත්‍යා සිස්පහදවද සමට භාග්භාවසින් යති අසනීපාපලෝකාන්තර අසුරුවන්තරා සකලාන්තරාය සම්බෝධන්තරයන් ගුරු දුක්ඛෝණ විශේෂ උපනිෂ්ඨාසුනේ ආරක්ෂාව සිත සාන්තිය සමිතේවා සබන සබන පියවරක් දානේ රත්න ප්‍රිය සතු අතු සූසුවිතු මහා ගුණේ අසීමිතා රාකාමේ සම්පූර්ණ දේවා සදිතන සතුරු ජීජන වශයෙන් සංයාවෝදා විසකබ්ධයක් ඇති ගැනීමක් නිහිනීමක් විශේෂක නොවේවා කායික තීඩාජක් නොවේ කායික මානසික සංසිල්ලේ පාරමී ගුණ පිරේවා කුලනෝනි ධනගානි යසේත්‍රං ආන්වර්ණ සකබල ප්‍රඥානෙන්ද දෙලපසලදින සංගම්මින් දීතු වේවා සම්‍යක් ප්‍රාප්තනාත්‍යල්ල පූර්ණ සංග්‍රහයේ සමුච්චමත් වේවා සේවස්සල පතරඥාය සම්බුදු සරණේ මාර්ගයෙන් පුරා ගැනීමට දරුවක් දීසේ සමත ආරක්ෂාව ලැබේවා කතරගමනේදීද භවයක් භවයක් පාසා දේශ අවියානිත්‍ර සම්ප්‍රත්‍යය නිවන් මාර්ගය ගන්ත ජාති ජාති වාසනාව වේවා සිල්වත් වුණාක් නැසවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දුර්ගම්වම් නෑදෑයන් තුමුතුන් දේවපුතේකාවන් දෙකට එකතෝ පාණී පුරාගෙන එකමදරෝ මණ්ඩපේකදී දුක්ඛය සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ යුතුව බුදු කසේලු මහරහතුන් වහන්සේ දෙවිසනසේ වදාළා වූ අජරාමර ශාස්ත්‍ර ප්‍රණීත ලෝකෝත්තර මුත්ත මහා නිවාන් සම්පත්‍ය ප්‍රතිලාභ පිළිසද මේ පුණ්‍ය සම්භාය අපසෑම දෙනා විකසේ හේතු වේවා වාසනා වේවා කියන විශ්ව ප්‍රාර්ථනා කරමු